ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयं बुद्धं शरणं गच्छामि द्वितीयं धम्मं शरणं गच्छामि द्वितीयं सङ्घं शरणं गच्छामि සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සම්පින්නම් ධම්මං සාදු සංසුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං නිරාජස්ස සුනන්තු සංගමුක්ඛදං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 භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉක්ෂුන් වහන්සේලාට නියම කරලා තියෙනවා සේකයා කියලා සිකපද 75ක්. එවතුම් පැවතුම් ගැන තියෙනවා 26ක්. 26 ආයතන 29ක්ම තියෙනවා. ආහාර පාන පරිභෝගය සඳහා 30ක් තියෙනවා. හැබැයි ඒවා අපේ බෞද්ධ ජීවිතවලට බොහෝම ප්‍රයෝජනයි. ඒ කාලේ අදත් ඉන්දියාවේ ඒ කාලෙත් අදත් පවටන අසංවර සංසංවර කරන්න ඒ සිකපද පනවලා තියෙනවා. ඉන් සමහර කීපයක් භික්ෂූන් වහන්සේලාට පමණයි. එසේ නැතත් කාටත් වැදගත් මේ පිළිවෙත් රාශියක් එහි සඳහන්ව තියෙනවා. චක්කුණා සංවරෝ සාධු සාදුසෝතේන සංවරෝ ධානේන සංවරෝ සාධු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති ඔය එක තැනක්. ඒ තියෙන්නේ ධම්මපදයේ. භික්ෂු වර්ගයේ මුලටම තියෙන ගාථා. හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචාය සංඤතෝ සංඤතුත්තමු අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සම්පිසුතෝ තමාහු භික්ඛුන් ඔය තවත් සංවර ගාථාවක්. යෝ මුඛ සංඤතෝ භික්ඛු මිතභානි අනුද්දතෝ අත්ථං ධම්මං ච දීපේති මధుරං තස්ස භාසිතං ඔය තවත් සංවරය සඳහා ගාථාව. සුගාථා පහම භික්ෂු වර්ගයේ ධම්මපදයේ. සේකියා ඔකට සම්බන්ධ කරලා ගන්නට ඕන. ඇසෙන් සංවර වීම උතුම්. සක්ුණා සංවරෝ සාදු ඇසෙන් සංවර වීම උතුම්. සාදු සෝතේන සංවරෝ කණෙන් සංවර වීමත් උතුම්. ඝාණේසං ඝාණේන සංවරෝ සාදු නාසිකාවෙන් සංවර වීමත් සුදුසුයි උතුම්. සාදු ජීවහාය සංවරෝ දෙවෙන් රස සංවර වීමත් උතුම්. කායන සංවරෝ සාදු කයින් සංවර වීමත් උතුම්. සාදු වාචා සංවරෝ වචනින් සංවර වීමත් උතුම්. මනසා සංවරෝ සාදු සිතින් සංවර වීමත් උතුම්. සාදු සම්බත් සංවරෝ මේ හැමතැනම සංවර වීම උතුම්. සම්බත් සංවතෝ භික්ඛු සම්බ දුක්ඛා පමුච්චති ඒ හැමතැනම සංවර වූ බෞද්ධයා දුකින් මිදෙනවා. හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තම අතින් සංවරයි. පයින් සංවරයි. වචනෙන් සංවරයි. හැම පැත්තෙම යම් කෙනෙක් සංවර නම් සබ්බත් හත්තු සංයතෝ පාද සංයතෝ වාචා සංයතෝ සංයතුත්තමෝ අජ්ජත් රතු තමන්ගේ సంతාන ගැන ආධ්‍යාත්මික ගුණ ගැන ඇලීමෙන් වාසය කරනවා සමාහිතෝ තන්පත් මනසින් වාසය කරනවා ඒකෝ සන්තුසිතෝ තමහු භික්ඛුන් ඒ විචුන් වහන්සේ නැත්නම් යෝගාවචරයා බෞද්ධයා තමාම තමන් සැනසෙනවා යෝමුක සංයතෝ භික්ඛු යම් කෙනෙක් වචනෙන් සංවරයි. මිතභානී අනුද්දතෝ පමණට කතා කරනවා විසිරෙන වචන කියන්නේ. අනුද්දතෝ කියන්නේ විසිරෙන වචන කියන්නේ. නිකම් වාචාල වචන කියන්නේ. එතකොට මధుරන්තස්ස භාසිතං අත්තන් ධම්මං චදීපේති අර්ථය ධර්මයේ හපද්‍යාත්ම කියනවා. එයාටගේ කතා බොහොම නිහිරි. ඔය විදිහට ධම්මපදයේ තියෙනවා. දැන් ඒකට සාමාන්‍යයෙන් ගිහි ජීවිතවලටත් අවශ්‍ය වෙන ශේඛයා ගැන කෙටියෙන් හඳුන්ලා බලමු. වික්ෂුන් වහන්සේලාට තියෙනවා පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛාකරණීයා පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛාකරණීයා සුසංගතෝ අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සුසංගතෝ අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ ගමිස්සාමි තිසික්ඛා කරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ නිසීදිස්සාමි තිසික්ඛා කරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ ගමිස්සාමි තිසික්ඛා කරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ නිසීදිස්සාමි තිසික්ඛා කරණීයා න උක්ඛිත්තකායන්තර ඝරේ ගමිස්සාමි ති සික්ඛාකරණීයන උක්ඛිත්තකායන්තර ඝරේ නිසීදිස්සාමි ති සික්ඛාකරණීය ඔන්න 10ක් එනවා එතන භික්ෂූන් වහන්සේ අඳින්න ඕන ශරීරයේ වට වෙන හැටියට විවෘත නැතුව කොන් එල්ලෙන්නේ නැතුව ශල් කියන්නේ නැතුව අලංකාර නැතුව අඳින්න ඕන භික්ෂූන් වහන්සේ අඳින අඳිනකොට ඉතින් ගිහි ජීවිතයේ එහෙම නැහැ අලංකාරට අඳින්න වෙනවා නමුත් ඒක සංවර ඇඳීම එතන නියම. පරිමණ්ඩලන් පාරුපිස්සාමි. සිවුරු පොරවන කොට ඇඟ වැහෙන්න පෙරවන්න ඕනේ. මුළු ඇඟම වැහෙන්න ඕනේ. රවුම් ඉල වැහෙන්න ඕනේ. පරිමණ්ඩලන් කියන්නේ ඒකයි. සිවුරු කොන් ඉස්සෙන්නේ පාත් වෙන්නේ නැතුව ආක්පසින් වටකොට අඳින්නට ඕනේ, පෙරවන්නට ඕනේ. සුපටිච්ඡන්නෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ ස්ථාණයෙන් බැහැර ස්ථානෙන් බහැර ගම්මානෙට නගරයකට යනවා නම් සුපටිච්ඡන්නෝ මේ අත් දෙකේ මණික් කට්ටුවෙන් ඉහළ බෙල්ලෙන් බෙල්ලෙන් යට දෙපායේ මේ ඇස් වට තියෙන ඇස් වටෙන් මෙහෙම අඟල් හතරකින් උඩ වැහෙන්න ඕනේ ඒක සුපටිච්ඡන්නෝ හොඳට පිළිසම් වෙලා කෙරුලා තියන්න ඕනේ විවෘතව තියෙනවා නම් ආපස්සට ඒක අසංවරය ඊළඟට ගමිස්සාමි නිෂේධිස්සාමි. ඒකට යන කොටත් ඒ සංවරය තියෙනනේ. ස්ථානින් බහැර වාඩි වෙන කොටත් ඒ සංවරය ඇතුව වාඩි වෙන්න ඕන. ඊළඟට සුසංගතව අන්තර්ගතේ ගමිස්සාමි නිෂේධිස්සාමි. ගමන් බියම යනකොට ස්ථානින් බහැර සංවරව යන්න ඕනේ. සුසංගිතෝ. ඒ කියන්නේ දඟලන්නේ නැතුව, දුවන්නේ පනින්නේ නැතුව, දුවන්නේ පයින් නැතුව, කලබල නැතුව සාන්තව යන්නට ඕනේ. ඒ වගේ වාඩිලා ඉන්න කොටත් එහෙමයි. ඔක්කිට චක්කුවන්තර ගබේ ගමේශාමි නිසීදිස්සාමි. භික්ෂුන් වහන්සේට ඒ ගණිතය කරන්න බෑ. භික්ෂුන් වහන්සේ ගමනක් යනකොට යටිහෙලාලු යැස් ඇතුව යන්නට ඕනේ. වාඩිලා ඉන්න කොටත් එහෙමයි. අන්තරාවක් තියෙන තැන බලන්න පුළුවන්. ඇහැරලා. අනිත් වෙලාවේ ගමයකට වඩා බලන්නේ. ඊළඟට න උක්කිට්ඨකායන්තර ගරේ ගමිස්සාමි නිසිද්දිස්සාමි වික්ෂුන් වහන්සේගේ ශූර තියනවානේ දැන් ওই සමහර ගිහි පැරණි ගිහි ඇත්තෝ යට ඇඳුමක් තියෙන උඩ ඇඳුමක් තියෙන උඩ ඇඳුම ටිකක් උස්සා ගන්නවා ධනෙ දක්වා ආරක්ෂාව නමුත් ඒක කැපෙන භික්ෂුවට හෝ ඒකට ඒකෙන් කියන්නේ අසංවරකම ඒකට වාඩිලෙන කොටත් එහෙම සීළු කොනක් උස්සගෙන ඉන්න තහනම් ඊළඟට න උජ්ජාග්ගිකාන්තර ගරේ ගමිස්සාම නිසීදිස්සාමි. අපසද්දවාන්තර ගරේ ගමිස්සාම නිසීදිස්සාමි. න කායපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. ද බාහුපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. න සීසප්පචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. උතන තියෙනවා 10ක්. භික්ෂුන් වහන්සේ නම් ගමනක් යනකොට න උජ්ජාග්ගිකාය. මහා හඳින් සිනා නොවිය යුතුයි. මහා හඩෙන් සිනාවීම අසංවරය. ඒකට කියනවා නම් අපේ සිංහල භාෂෙන් කොක් හඬලා හිනා වෙනවා කියලා නේද? කොක් හඬලා හිනා වෙනවා. ඒ හිනා වීමේ කොටස් තියෙනවා හයක්. ඉතින් උගන්ලා තියෙනවා වස්තුස්මින් හසනීයස්මින් නිහිතමත්තන්තු වර්තති. සිනා වෙන්න කාරණයක් තියෙනවා දෙතුල විවෘත වුණා පමණක් ඇති. සද්ද නගන්න කියලා. ඊළඟට යන කොටක් වාඩිලා ඉන්න කොටක් මහා ආඩින් සිනා නොවිය යුතුයි. ඊළඟට සසංගතු අප්පසද්දු අප්පසද්දෝ කියන්නේ කතාව. දැන් ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ගිහි පින්නතුන්ගේ කරන්න බෑ. තමන්ගේ කතාව දොළොස් ශ්‍රීණක් ඇතුළත ඉන්න කෙනෙකුට අහුනට ඒ විදිහට කතා කිරීම ඇති එක වඩා සද නගන්න එපා කියනවා. හයියෙන් කෑ ගහලා කියන්න එපා. දොළොස් වෙනි කියන්නේ අඩි 18ක්නේ. ඒ අඩි 18ක් ඈත ඉන්න ගොනට මේ වචනේ තේරෙනවා. ඉන් එහාට සද්ද ඇහෙනවා තේරෙන්නේ නැහැ. ඒ මට්ටමට කතා කිරීම පුරුදු කරගන්න ඕනේ ස්ථානෙන් බැහැර. ඊළඟට න කායපචාලකම් බාහුපචාලකම් සීසපචාලකම් කියවේ කය පද්දෝ පද්දෝ යන්නේ. යන්නත් වාඩිලා ඉන්නත් කැප නැහැ. සමහර පැද්ද පැද්ද ඉන්නවනේ. ඊළඟට බාහුපචාලකම් අත් දෙක මේ පද්දවනවා යනකොට යනකොට වාඩිලා යනකොට අත් දෙක පද්දවන්න නැතුව තියෙන්න ඕන. දැන් සීසප්පචාලකම් ඉස හොල්ල හොල්ල යන්න හොඳ නැහැ. වාඩි වෙනකොට ඉස හොල්ල හොල්ල ඉන්න හොඳ නැහැ. 31 කියලා හිතනවා. ඊළඟට තුන්වෙනි දශකය කියන්නේ නේ කම්බසතෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ වේට ඕකුණ්ඨිතෝ අන්තරගමේ ගමිස් අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න උක්කුටිකායන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි උක්ටි කුක්කයන්තරගරේ ගමිස්සාමි න පල්ලක්ඛිකායන්තරගරේ නිසීදිස්සාමි එතන තියෙනවා හයක් න කම්බකත්වාන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ දැන් වික්ෂුන් වහන්සේට ඒක විශේෂිතින් ඉහිපින්න තුන් දෙක සමහරුන්ට පුරුදු වෙලා තියෙනවා අත් දෙක මෙහෙම තියාගෙන යන් දෙන්න කැප නැහැ එතකොට වාඩිලා එන කොටත් දැද්දක මෙහෙම තියානින්ද කැපෙන ස්ථානෙන් බැහැර ස්ථානය ඇතුලේ නෙමෙයි ස්ථානෙන් බැහැර ගමක නගරයක ගෙදරක ඊළඟට න ඕගන්දිත සීසු ඒ කියන්නේ ඉස වහගෙන ගිලන්කමක් තියෙනවනම් පුළුවන් ගිලන්කමක් නැත්නම් ඉස වහගෙන ගමේ යන්න සුදුසු නෑ ඉස වහගෙන ගමේ වාඩිලා ඉන්න සුදුසු නෑ ඕගන්දිත හරි මේ මේ රටෙත් ඇති සිංහල රාජ්‍යයට මුස්ලිම් අම්ම ලවාගෙන යන්නේ ඒ වගේ. ඊළඟට <clears throat> නෑ උක්කුටිකා අන්තර්ගරය ගමිස්සාමි. උක්කුටික කියන්නේ ඇඟිලි අගින් අඩියේ තියෙනවා. පිළිගු උසගෙන ඇඟිලි අඩින් අඩියේ තියෙනවා. ඒක කැප නෑ. එන්නත්නම් විලුඹියෙන් පමණක් අඩියේ තියෙන ඇඟිලි පැත්ත උසගෙන. ඒ දෙකම කැප නෑ. දැන් පල්ලාත්තිකාන්තර කරේ නිසී දිස්සාමි. අන්න ඒක කාටත් වැදගත් වෙනවා. දැන් පල්ලක්තිකා කියලා කියන්නේ ඒකට පැරණි වචනේ කියන අකවටු බැඳගෙන කියලා. අකවටු කියලා කියන්නේ මොනවද? අත් දෙකෙන් මෙහෙම ධනිස් දෙක වට කරගෙන වාඩි වෙන. ඒක හත්ත පල්ලක්තිකා. දුස්ස පල්ලක්තිකා කියලා තියෙනවා දැන් ඉන්දියාවේ දැනටත් තියෙනවා ඒ ස්ටේෂන් වල එහෙම වැඩ කරන මේ සේවකයෝ. එයාත් අන්න ආසනවල වාඩි වෙන්න කැප නැහැනේ. රතු පටියක් තියෙන රතු පටියේ මෙහෙම ඇඟ වටේ දාගෙන ධනිස් දෙක තද කරගෙන ඉන්නවා. ආංශි කුටි වඩනවා. ඒක කැප නැහැ. ඒකට කියනවා පල්ලස්තිකා නිසින්න කියලා. ඒක කැප නැහැ. තව ඊළඟට හතරක් තියෙන එක භික්ෂූන්ට වහන්සේලට පමණයි අනිත් අයටත් ඉතින් සුදුසුයි. සක්කච්ඡම් පින්දපාතම් පටිච්චිහිසා පත්ත සංඤ්ඤ පින්දපාතම් පටිච්චිහිසාමි සම්ප්‍රා සමසූපකම් බින්දපාතම් පටිඝේසම සමචිත්තිකම් බින්දපාතම් පටිඝේසම කියලා හතරක් තියෙනවා භික්ෂුන් වහන්සේගේ ආහාර පිළිගැනීම ගැන. සක්කච්ඡම් බින්දපාතම් පටිඝේසම කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරමින් සකස් කොට පිළිගන්න ඕනේ. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් දෑතින් පිළිගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ වුණත් පිළිපාති ගන්නකොට දෑතින් පිළිගන්නවා. කෝප්ප ගන්නකොට දෑතින් පිළිගන්නවා. ඒක සක්කච්ඡ ප්‍රතිග්‍රහණය. ඊළඟට පක්ක සංඤේ පින්දපාතන් තමන් පාත්‍රේ නම් පිඟාන නම් කෝපේ නම් ඒක මේක වැටෙන්න පුළුවන් කියන සංඥාව හිතා තියාගෙන කොහොම සිහියෙන් අල්ලන්න ඕනේ. මේ කාටවත් හොඳයි නේද? සඳක් කැල්ලුවත් පිඟාන නම් කැල්ලුවත් වැටෙන්නේ නැතුව ගෞරවයෙන් අල්ලන්න ඕනේ. ඊළඟට සමසූපකම් ඒක භික්ෂුන් වහන්සේලාට විනී නීතියක් වෙන දැන් ඉස්සර කාලේ සූප කියලා ව්‍යංජනයක් තියෙන. සූප කියන්නේ දැන් මේ එළවලු වගේ නෙමෙයි. මුං ඇට වලින්, කඩල ඇට වලින්, එහෙම නැත්නම් මේ පරිප්පු වලින් මේ හදනවා මේ ඝන ආහාරයක්. දැන් ඕට්ස් හදන්නේ ඒ වගේ. ඒක බත් එක කැමත ගන්නෙ. ඒවා සූප තියෙනවා. හොද්ද නෙමෙයි. මැල්ලම නෙමෙයි. ඒක දැන් සාමාන්‍යයෙන් ඔය අපේ ලංකාවේ හදනවා දැනුත්. මේ උඳු වලින් හදනවා. ඒක මෙහෙම අතින් ගන්න පුළුවන්. එතකොට ඒක බතෙන් හතරෙන් පංගුවට ගන්න ඕනේ. බත් හැඳි දෙකයි නම් අර හැඳි භාගයයි. බත් හැඳි හතරයි නම් ඒක හැන්දක් ගන්න පුළුවන් සූප. ඒක සම සූපකම්. බතරෙන් බතෙන් හතරෙන් කොටස ගන්න ඕනේ. ඒක පෝෂ්‍ය පෝෂ්‍ය නිසා. ඈ තලක වර්ගයේ සමාන. තලක වර්ගයේ සමාන. ඔය දැන් ඇට වර්ග බෙදලා ඇට වර්ග වලින් ඔක මේ මේ තාමත් අපේ ලංකාවේ තියෙන ඈත පළාත්වල මේ පිටිසර පළාත්වල තියෙනවා. ඒකට නම් මුං යට ආනන ඔය වගේ වචන කියනවා. මේ හොද්දක් නෙමෙයි ඒක. ඒක අනිත් ව්‍යංජනවලට වඩා ගන්න පුළුවන් බසින් හතරින් පංගුවට. අනිත් සීලමු ව්‍යංජන ගන්න පුළුවන් බසින් හතරින් පංගුවටයි ඔක්කොම එකතු වුණොත්. අරක ඒ අනිත් සංයමයට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. ඊළඟට සම සිත්තිකම් ප්‍රතිජ්ජේසන. ඒ කියන්නේ භික්ෂුව මේ පාත්‍රය පිළිගන්නකොට ඕන නම් වැඩිපුර ගන්න ඕන නම් මුව වෙතින් යට තියෙන්න ඕන. මුව වෙතින් උඩට මේ බත් වලක්වත් වුණොත් වරදි. දැන් අපි පාත්‍රයේ මුව වෙත තියෙනවානේ. ඒක නූලක් ඇද්දොත් ඒක ගෑවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මේක තමයි සමුතිත්තිකම්. ඒ වැඩිපුර ගන්නවා නම් දැන් සමහර ස්වාමීන් වහන්සේලාට ගොඩාක් වන්දන්න පුළුවන් බුදුරජාණන් වහන්සේත් එහෙම වන්දලා තියෙනවා පාත්‍රයේ පිරෙන්නම වන්දලා තියෙනවා එහෙම ඉස්සර අපේ හාමුදුරින්දලා තියෙනවා මුළු පාත්‍රයේම තියෙන කොටස වන්දන තරම් නිරෝගී ඊළඟට තියෙනවා ඒ ආහාර ගැන තමයි දැන් ওই හතරින්දලා දිගට 30ක් තියෙන ආහාර ගැන අනිත් ඒවා කාටත් සාධාරණයි සක්කච්ඡම් පින්ඩපාතම් බුඤ්ජිස්සාමි පත්ත සංඤේ පින්ඩපාතම් බුඤ්ජිස්සාමි සමසූපකම් පින්දපාතම් සම සපදානම් පින්දපාතම් බුඤ්ජිස්සාමි සමසූපකම් පින්දපාතම් බුඤ්ජිස්සාමි නතුපතෝ මද්දිත්තා පින්දපාතම් බුඤ්ජිස්සාමි නබුඤ්ජමානෝ නසූඛං වා ඕදනං වා අගිලානෝ අත්තනෝ අත්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිස්සාමි නසූඛං වා ව්‍යඤ්ජනං වා ඕදනේන පටිච්ඡාදෙස්සාමි බියෝ කම්මිතං උපාදායාති ඊළඟට න උජ්ජාන සංඤේ පරිසම්පත්තං ඕලෝකෙස්සාමීති නාතිමහන්තං කබලං කරිස්සාමීති පරිමණ්ඩලං ආරෝපං කරිස්සාමීති 10ක් උතන තියෙනවා. ඒ කියන්නේ දැන් ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේට දැන් අපි සිල් පිරිසාරේ ප්‍රත්‍යවේක්ෂා කළාම ගන්නට ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කළා ආහාර ගන්න. ඒක සක්කච්ඡම් පින්දපාතම් බුද්ධිසා. පත්ත සංඤේ කියන්නේ හොඳට කල්පනාවෙන් වාජිනේ ද්වේෂයෙන් අල්ලගෙන ආහාර ගන්න ඕන. ඒක සංවරය. ඊළඟට සපදානං. අන්න ඒක තැන. සපදානං. සපදානං කියන්නේ තමන්ගේ පැත්තේ ඉඳලා කොණින් කොණට ගන්න ඕන. එහෙන් මෙහෙන් ගන්න නැතුව. සපදානං. සමසූපකම් අර උඩින් කියවා වගේම ආහාර ගන්නකොට සූප වැඩි නම් ගානට ගන්න ඕනේ. සප සමසූපකම්. නේ සූපකතෝ ඕමද්දිත්වා ඒ කියන්නේ මුදුලින් අනන්නතුව ගන්න ඕනේ. දැන් හිඟානේ හරි පාත්‍රය හරි මුදුලින් යනොත් අසංවදයි. ඒකේ තියෙනවා හේතුවක්. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් කුසගින්නේ ආවනේ. මුදුනේ හිටාලා තිබුණා නම් දෙන්න බෑනේ ඉඳුවනේ. කොන කෙඳලා ගත්තනම් ඉතුරු ටික හරි දෙන්න පුළුවන් අපිරිසුදු නෑනේ ඉඳුල් වෙලා නෑනේ. අන්න ඒ වගේ අවස්ථා සලකාගෙන නෑ. දැන් භික්ෂුන් වහන්සේලාටත් එහෙම වෙනවනේ දැන් සමහර ආගන්තුක නමක් ආවා මගේ පාත්‍රය දාන විතරයි තියෙන්නේ ඉතින් මම කොන කිඳලා වන්දලා තියුණා නම් අර ඉතුරු ටික හරි දෙන්න පුළුවන් ඒක පින පිනක් වෙනවා ඊළඟට නසූපංවා ඕදනංවා අගිලානෝ අත්නෝ අත්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිස්සාම දැන් භික්ෂුවට ඒක විශේෂයි තමන් ගිලංකමක් නැත්නම් අර සූප කියන කොටසක් බත හෝ අනේ මට බත් බෙදන්න මට සුව බෙදන්න කියලා එල්ලන්න කැප නැහැ. මේ ඉලවට ඒක අසංවරයි. එහෙනම් කොහොමද ඕන වුණොත් ඉල්ලන්නේ? දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් තව කෙනෙක් ඉන්නවා නම් මේ ස්වාමීන් මේ බත් බෙද. එතන මට ජීනවා. නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. බෙදන්න කියන්නට මේ දාන තියනවාද? බත දෙනවාද? එතන මට ඕනේ කියලා කිව්වේ නෑ. කලාතුරකින් කලාතුරකින් කිව්වෙන දේ. ඊළඟ එක තමයි රහස. ස්නේ සූපම්ම අභ්‍යංජනම්ම ඕදෙනින පටිච්චාදේශා බිහියෝ කම්මිතං උපාදායත සික්ඛාකරණීය. සූප හරි දැන් ඔය මේ එළවලු මස් මාළු මොන හරි රසවත්දයක් හරි බෙදුවාම අය බෙදාගෙන යනවනේ රවමි තමන් එක බස් යට හංගන එතකොට අය බෙදෙනවනේ අර වැඩියෙන් ගන්නවනේ ඒක කැපෙන එක අසංවරයි <laughs> පුළුවන් පුළුවන් පුළුවන් ඒක කියන්න පුළුවන් එහෙම කියනකොට පුළුවන්. Taman ඉල්ලන්නයි කැපෙන්නේ නැත්තේ. ඒ නිසා අර සූඛ ව්‍යංජන ආදී ප්‍රත්‍යයට නොසංගවි යුත්තේ ඒක අසමරයක්. කෑම ගැන අනිත් එකක් වඩා ආස්කමක්. ඒ කියන්නේ උජ්ජාන සංඤේ පරේ සම්පත්තන් කෑම ගන්නකොට විසුණු වාසලේ හරි දායකෝ හරි ආ මට ටිකයි බෙදලා තියෙන්නේ. අනිත් කෙනා ගොඩයි. කියලා මේ තරහ ඉතින් ඒ කියන්නේ මේ අමනාපයක් අසතුටෙන් බැලුවොත් ඒක අසංවරය. මට අසවල් දෙයල මට දීලා නැහැ. අනිත් පැත්තට දීලා තියෙනවා. ඉතින් එහෙම හිතුවොත් වැරදි. හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් කියන කොහොමද? ඒ ළඟ ඉන්න කෙනාට අඩුපාඩුවක් කියනවනේ. ඒක දැකලා බෙදවන්න බැලුවට කමන්නේ ඒක පිනක්. දැන් එයාට ඉල්ලන්නේ නැහැ. අපේ ළඟ ඉන්න එකනා බලනවා මොනවද අඩුපාඩු කියලා මේ මේ ධාති බෙදන්න කියලා කියන්න පුළුවන්. ඒ බැලීම අපසාසිතන් නෙමෙයිනේ. මෛත්‍රියෙන් කරුණාවෙන්. ඊළඟට නාති මහන්තං කබලම් පරිස්සාමි. දැන් ඔය ඉස්සර ගුලි කරගෙන දාන ගන්න දැන් නම් ගුලි කරන්න බෑ දැන් තියෙන ආල. අනිකාර මේ මේ සූප තියෙනවා නම් ගුලි කරන්න පුළුවන්. ඒතකොට ගුලි කරලා ගන්න එක නාති මහන්තා කටට හපන්න පුළුවන් ප්‍රමාණයට වන ගන්න. ඊට වඩා ලොකුට ගත්තොත් ඒ අසංවරයි. කට පිරෙනවා නේ හපන්න බැහැ. ඊළඟට පරිමණ්ඩලං ආලෝකං කරිස්සාමි. දැන් මේ පිටු හදනකොට දැන් කෙහෙල් ගෙඩිය වගේ දිගට හුරුව හදන්නේ නැතුව සම්මත හදන්න ඕනේ. සමහර දිගට කටේ තියන්න බලනවා මේකත් අකපයි. ඒක සුදුසුනේ අසංවරයි. කෑම කියන්නේ. ඊළඟ 10ක් තියෙනවා න අනාථේ කබලේ මුඛද්වාරම් විවරිස්සාමි නේ බුඤ්ජමානෝ සබ්බං අත්තම් මුඛේ පක්ඛිපිස්සාමි නේ සකබලේන මුඛේන බ්‍යාහරිස්සාමි නේ පින්දුක්ඛේතුගම් බුඤ්ජිස්සාමි නේ කබලාවච්ඡේදකම් බුඤ්ජිස්සාමි නවගණ්ඨකාරකම් බුඤ්ජිස්සාමි නේ සිතාකාරකම් බුඤ්ජිස්සාමි නේ ජීවානිච්ඡාරකම් බුඤ්ජිස්සාමි නේ චපුචපකාරකම් බුඤ්ජිස්සාමි කරුණ 10ක් එතන තියෙනවා දැන් අනාහතේ කබලේ මුකද්දානම් විවිරිස්සාමි කියන්නේ දැන් බත් කියලා හදා ගන්නවා කට ළඟට ගේන්න ඉස්සර කට අරිනවා. ඒක කැප නැහැ. ඒක අසංවරයි. කට ළඟට ගෙනල්ල වන දෙතල අරින්න. ඒක සිහියෙන් කරන්න ඕන දෙයක්. නැත්නම් බලන්නේ කෙනෙකුට අසංවරයි. අසංවරයි. ඒ නිසා දෙතොල් ළඟට බත් කියලා අරගෙනවනේ කට අරින්න. ඊළඟට දැන් බුඤ්ජමානෝ සබ්බං අත්තා මුඛේ පස්සේ පක්ති පිස්සා. මේ කියන්නේ අනුභව කරද්දී ඇඟිල්ලක් හරි කට දාන තහනක්. ඇඟිල්ලක් හරි දෙතලෙන් ඇතුලට ගන්න තහනක්. එහෙනම් අරගෙන අනිත් ඇඟිල්ලෙන් ඇතුල් කරන්න ඕනේ. එතකොට අත හෝ ඇඟිල්ලක් හෝ කට තුලට නොදෑ යුතුයි. දැන් සකබලේනමු කියන ව්‍යාහාරිස්සාවේ කටේ බත් තියෙනවා නම් ආහාර තියෙනවා නම් මොනවා හරි කෑමක් කටේ තියෙනවා නම් කතානුකූලයි. කතා කරනකොට අසංවදයි. ඒ වචනේ පැහැදිලි නෑ. එක්කෝ කටේ තියෙන වීසි වෙනවා. ඒ නිසා කටේ යමක් තියෙනවා නම් ගිලරවන කතා කරන්නේ. ඒකත් එක්ක සංවර වීම. නේ පින්දුක්ඛේප කම්බුංජිස්සාමි. අර ළමයි කඩලා කනවා වගේ මෙහෙම වීසි කර කර යෑම ගැනීම තහනම්. ඒක අසංවරයක්. හැබැයි ඉතින් දැන් සමහර විට ඒ වගේ ඒ පළතුරු කෑල්ලක් නැත්නම් කඩල වගේ දෙයක් එහෙම විසි කරාට ආපත්‍ය නෑ අර බත් ගැන මේ කියන්නේ බත් ඇතුළත තිහිරෙනවනේ ඒකයි නේ කබලාවච්ඡේද සම්බුඤ්ඤි සමන තවත් එකක් දැන් බත් පිටක් හදාගෙන භාගයක් අරද ගන්න භාගයක් අතේ තියා ගන්න ඒකත් අසංවරයි භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් කරද ගන්න පුළුවන් ප්‍රමාණයට හදා ගන්න ඕනේ දැන් අවගන්න කාරකම්. දැන් ඔය කිලව් වඳුරු කට ගත්තාම හක්ක පුරවා ගන්නවනේ. <laughs> එහෙම කැප නැහැ. හක්ක පුරවාගෙන තියාගන්න කැප නැහැ. Taman කට ගත්ත බත් ඉද වළඳලා අවසාන ඕනේ ඊළඟ පිටක් ගන්න. මොනවා හරි පළතුරුණක් එහෙමයි. ඊළඟට නෑ හත්ත මිදුණකම් ආහාර ගනිද්දි මේ අත ගසා දාන්න තහනම්. ඒ බත්තුළු එහෙම නැත්නම් වතුර බින්දු වීසි වෙන. ඒ නිසා අත ගසා දාන්න සුදුසුනේ කසංවරයක්. නෑ සිතාවකාරකම් බත්තුළු ඉහිරවන්න තහනම්. බත්තුලක්වත් ඉහිරෙන්නේ නැතෝ ඕන ආහාර ගන්න. බත්තුල පමණන්නේ අනිකුත් කෑම જાති එළවලු මොනවා හරි ඉහිරෙන්නේ නැති වෙන්න ආහාර ගන්න ඕනේ. ඒක සංවරයක්. නෑ ජීවහානිච්චාරකම් සමහරු කැම ගන්නකොට කටහඬ දිව නිරනවා. ඒක කැපෙන ඒක සුදුසු නේක බලන්නේ නිගමට අසංවරයි. නෑ චපු චපු කාරකන සමහරු තලු ගහනවා. තලු ගැනීම අසංවරයි. දැන් ඉන්දියා රටේ හරියට ඒ නොදියුණු මිනිස්සු කැම ගන්නකොට බොහොම ශබ්ද වෙනවා. ඒගොල්ලෝ තලු මාරනවා. ඒක කැප නෑ. එතන 10යි. තා තියෙනවා 6ක් ওই ආහාර ගැන. න සුරුසුරු කාරකම් බුඤ්ජිස්සාමි න හත්තනිල්ලේකං න පත්තනිල්ලේකං න උත්තනිල්ලේකං න සාමිසේන හත්තේන පාණීතාලකං න සසිට්ඨකං පත්තදෝන ඒ හයක් තියෙනවා ඒ කියන්නේ මේ න සුරුසුරු කාරකම් කියන්නේ කීරි මෝරු මොනවා හරි දියර ජාතියක් බොනකොට සුරුසුරු ගාලවරනවනේ ඒක අසංවරයි සද්ද නොවෙන්න ඕනේ පානීය කරන්නේ තේ හරි කිරිතේ හරි මෝරුව හරි වෙනත් ඒ පළතුරු විසාරි. එතකොට පානය කරන දෙයක් සුරුසුරු ගන්න සද්දෙන් නැතුව දැනදීම සංහාරයක්. දැන් හත්වෙනි ඉල්ලේක ආහාර ගනිද්දී අත ලෙව කාන්න හොඳ නැහැ. ඒක අසංහාරයක්. දැන් පස්වෙනි ඉල්ලේක සමාත මේ පිඟාන හැන්ද පාත්‍රයේ ලෙව කෑව අසංහාරයි. දැන් ඔට්ටනි ඉල්ලේක දෙතොල ලිව ගන්නත් හොඳ නෑ. දැන් සමහර දෙතොල තියෙන දේ දීක ඉවදී කළා ගන්නවානේ ඒක අසංවරයි. ඉතින් දෙතොලේ තියෙන නොකොමද ගන්න? තොල ටිකක් නමා ගන්න ඇතුළට. අන්න හරි. එතකොට හරි. තොල නමා ගන්න මිසක් ඒක දිවෙන් ලෙවන්න සුදුසු නෑ. ඒකට දැන් සමහර මී පැණියෝ චතුමඳුරාගේ જાති තියාගෙන දිවෙන් ගන්න කැප නෑ. ඒක හැන්දෙන් හරි වෙන දෙයකින් කටේ ගා ගන්න ඕනේ. ඊළඟට නෑ සාමිෂේන හත්ේන පාණීය තාලකම් ඒ කියන්නේ අපේ ඉඳුල් තියෙනවා නම් මොන හරි ඉඳුල් තියෙනවා නම් හැන්ද හරි කෝපය හරි භාජනයක් අල්ලන්න අසංවරයි ඒකෙලි ඉස්සල වැටෙනවනේ අනික තව කෙනෙකුට අල්ලන්න බැරි වෙනවා අතසෝ දෝහණය කළ ඇල්ලුවට කමක් නැහැ ඊළඟට න සසිතගම් පතදෝන අන්තරගරේ ඡන්දේශාමි කියන්නේ තම භාජනයේ සෝදලා තේන තැනක ඉඳුල් නොදෑ යුතුයි. තේන තැනක ඉඳුල් දැමීම සුදුසුන එක අසංවරයි. ඒකාතකින් සතුම් වහනවනේ. ඒකාතකින් එතන දුගඳ වෙනවා. ඒකාතකින් දකින්නන්ට අප්‍රසන්නයි. නිසා ඒක අසංවරයයි. ඔන්න ඔය ටික ආහාර ගැන 30ක් වතන කියුණා. තව තියෙනවා ධර්ම දේශනා සම්බන්ධ කරුණු 16ක් උතන. ඒක ඉතින් එකක් දැනගෙන තියෙන්න වටිනවා. මෙහෙමයි 12 කියන එක නෙමෙයි ඔතන නීතිය. ඉරාවර වීම. ඉරාවර වීම. දැන් මේ ඔර්ලෝසු වෙලාවට වඩා ඉරේ ගමන් වෙනස්කම් ඇති වෙනවා. සමහර දවස්වල 12ට ඉස්සෙල්ලා ඉරාවර වෙනවා. සමහර දවස්වල 12 පහුලක් ඉරාවර වෙනවා. දැන් ඔන්න මේ කාලේ අපේ ලංකාවේ නම් 12 පහුවෙලා තමයි ඉර අවර වෙන්නේ. එතකොට ඉර පායන්නේ 6ත් පහුවෙලා වෙනාඳ 25ක් ලා ගිහිල්ලා දැන්. මේ ලංකාවේ අපි පැරණි වෙලාවෙන් බැලුවොත් අලුත් වෙලාවෙන් තින් 6මාර 6මාරලා විනාඩි 25ක් පමා වෙනවා. එතකොට විනාඩි 25 අය ඊළඟට ඉර බහින වෙලාව බලන්න ඕනේ. ඉර නැගීමයි දැහීමයි අතරේ මැද්ද තමයි ඉර මුදුන් වෙන්නේ. දැන් සමහර දවස්වල අපි හිතමු ඉර උදා වෙනවා පැරණි වෙලාවෙන් 6:25ට කියලා. ඉර බහිනවා 6:18ට කියලා හිතමු. එතකොට විනාඩි 7කට කලින් බැස්සනේ. නේද? අර 25ක් වෙනකන් හිටියේ නෑනේ. 6:18 බැස්සා. එහෙනම් මේ විනාඩි 7 දෙකට බෙදන්න ඕනේ. විනාඩි 3මාරයිනේ. එතකොට දැන් 12යි 12යි 18යි 3මාරයි 21මාරයි. දවල් 12යි විනාඩි 21මාරකින් ඉර අවර වෙනවා. දැන් සමහර විට ඉර පාය ඉර පායන්නේ 6යි 25ට කියලා හිතෙන ඉර බහිනවා මේ පාත් වෙන 6යි 10ට. 6යි 10ට බහිනවා එහෙම තියෙනවා. එතකොට අර 25න් 15ක්ම ඉස්සර වෙනවානේ. 15 දෙකට බෙදන්න ඕනේ. පැය 6ට 6ට. එතකොට විනාඩි 7මාරයි. එතකොට 12යි දැන් අර වැස්සේ මේ මේ උදා වුණේ මේ 6යි 25ටනේ. ඒකෙන් විනාඩි 7මාරක් අඩු කරන්න ඕනේ. එතකොට 12 විනාඩි 18මාරට කියලා අවර වෙනවා. අන්න එහෙම ඒ කාල මේ මොකක්ද ඒකට අවශ්‍යාලාව කියලා. ඒ ඉරේ උදාවීම දැසීම අනුව තමයි ඉර මුදුන් වීම තෝරගන්නේ. නමුත් දැන් ඔර්ලෝසු පැය ගණන් ගන්නා බැවින් ඒ ඔර්ලෝසු පැය 12න් පස්සේ ගන්නතොත් මිනිස්සු දොස් කියනවනේ ආ විකාලේ ගත්තා කියලා. තමන් දන්නවා තා විකාලේ නැහැ. නමුත් අපි ප්‍රවේශම තියෙන්න ඕන 12න් ඉස්සරම අවසන් කරගන්න. එතකොට කාටවත් දොස් කියන්නත් බෑ තමාට සැක උපදින්නෙත් නෑ. ගලන් ඉස්සර අවසන් කරගෙන දත් සුද්ධ කරන්නත් ඕනේ. දත් සුද්ධ කරන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන අය මේ <clears throat> දැන් කටේ තලයට තරම් අර දත් අතරේ තිබිලා ගිලුණොත් දලයන් පස්සේ විකාලේ ආපත් වෙන විකාල ලෝජන. නොදැන ගිලුණත් ආපත් වෙන. සාමාන්‍යයෙන් අත්තන දැන දැන ගිලුණොත් වරද වෙනවා. දැන් මේ සිල් කිරිසට දැන දැන ගිලුණොත් ශික්ෂාපදේ කැඩෙනවා. ඒ නිසා දා ආහාර ගත්තන් පස්සේ දවල් විනාඩි කීපයක් ඇතුළත දස් සුද්ධ කරන්න ඕනේ. හකුරු ඉතින් මෙහෙමයි හකුරු මේ හැබැයි මෙහි හකුරු වල හාල් යට තියෙනවා ඒක නේද එනිසා උදේට නම් කමන්නේ ඈ පහළ නම් තියෙනවා ඔය සමහර වෙලානේ සමහර වෙලාව තියෙනවා. දැන් අපි උදේ මට ලැබිච්ච අකුරු කෑලි හාර. එහෙනම් ඉතින් ඒක ඒ තෝරලාවනේ ගන්න කවුද හදන්නේ කියලා. සමහර ආදානයක්. හ්ම් ලංකාවේ වනේ සමහර විට බර වැඩි වෙන්න හරි ඒකට ප්‍රමාණය අදා ගන්නට දාන වැඩි. නිකන් සුනිසල් වගේ තිබුණා. හ්ම් ඊළඟට දැන් ඔන්න ධර්ම දේශනා ගැන සංවදකම් ඒකත් වැදගත්. කිරි කියන්නේ තියෙන ආහාරයක් නේ. කිරි ආහාරයක්. සුදුසු නෑ සුදුසු නෑ. ඒකෙත් තියෙනනේ කිරි මිශ්‍රණයනේ. <laughs> හ්ම්. කෙලින්ම කෙලින්ම ඖෂධියක් නෙමෙයිනේ. <laughs> දැන් චොකලට් තියනවා නම් නැත්නම් ඒ වගේ කිරි මිශ්‍ර තියනවා නම් ඉතින් ආහා ධාන්‍ය උනත් තියෙනවා. ධාන්‍ය දැන් ඒ ඒවා ධාන්‍ය මිශ්‍රණේ තියෙනවා. ඒ මොල් ප්‍රතිලිඛනේ ධාන්‍ය තියෙනවා. ඔව් කිරි තියෙනවා කිරි තියෙනවා. ලෙඩ වුණා කියලා ඒක බෙහෙතක් නෙමෙයි. ඒකට අවශ්‍ය නැහැ. ඒකට වෙනම තියෙනවා දැන් බුද්ධ කාලේ ඔය සාර්ධිකාබාධ කියලා තිබුණා අසනීපකම මොකද දැන් වස්සානිරුතේ දෙමාසයක් දිගුවට වැහැලා වස්සානිරුතේ අගමාස දෙක පායනවා. මේ වගේ කදව කැවිල්ල එනවා ඉන්දියාවේ. එතකොට සරත් ඍතුවට හැදෙන රෝගයක් භික්ෂූන්ට තියෙනවා. භික්ෂුණනේ භික්ෂුන්ට තම බලපාන්නේ ඒකමද ගිහි පින්නතුන් රැයට කැම ගන්නවානේ. භික්ෂූන්ට බලපාන ගෑස්ට්‍රික් වගේ එකක්. එතකොට බුදුරජාන් වහන්සේක නිමිත්තෙන් නියම කළා පංචදේශජ්ජි. ගිතෙල්, වෙඬරු, උක්සාපුරු, මීපැණි, කලතෙල්. ඔය කරුණු පහ. වර්ණ පංචදේශ. දෙක ආහාර නොවේ. නමුත් ආහාරයෙන් කරන කටයුත්ත ඒකෙන් කෙරෙනවා. චතුමදුරු පුළුවන්. චතුමදුරු පුළුවන්. චතුමදුරු කිව්වම එක එක තාලෙත් හදන චතුමදුරු තියෙනවා. අර ඔය කියන අවශ්‍යතුලෙන් හැදුවොත් හරියි. ගිතේල් වෙන්ටු උක්සකුරු මීතැනි. ඒක ප්‍රතිමාදුරු. ඉතින් ඒ විදිහට ගත්තනම් අර අර රෝගේ යටපත් වෙන ආහාර ආහාර නැති රෝගයක් මේක ગેස්ට්‍රික් හැදෙන්නේ ආහාර මදි නිසා ඉන්න වැඩි. තීස් <laughs> ගැනත් අපි සොයලා බැලුවා හොඳව දන්න කෙනෙකුගෙන් තීස් නිෂ්පාදනයේ තනිකර කිරි ඒකට මිසල ඇදෙන ලුණු විතරයි. කියලා මිස ඈ. වෙනද කමන්නේ. වෙනද කියන්නේ බටරනේ. ඒක පංච බේස් රජිතයි තියෙන්නේ. චීස් චීස් කැපනේ ඒක ආහාරය. තායිලන්තෙත් දෙනවාද අපි දවසක් අපි තායිලන්තේ එයාපෝට් එකේ ගොඩාක් වෙලා ඉඳනකොට මේ යාලංකා මැනේජර් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ චීස් ටිකක් දෙන්නද? මං කෝ අපි චීස් පුරුණා මෙහා හඳුරන් දෙනවා <laughs> මං කෝ එහත් කරන කමන්න අපිට ඒවා කියලා ඔබට කෝපි ටිකක් දෙන්න කියලා එහෙම තියෙනවා ඒ සමහර ඇතෝක අකපය නැතේ කියලා හිතෙනවා ඒ නිසා අපි සොයලා බැලුවා සොයලා බැලුවාම නිෂ්පාදනය කරන්නේ තනිකර කිරි ප්‍රෙස් කරලා කිරි මලෝලා කිරි අර පිටි කරලා අර සංයෝග කරලා මේ ප්‍රෙස් කරන සාද කරන ඒතකොට ඒ කෙලිම ආහාරයනේ පංච ගෝරසටයි තියෙන ගෝරස පංච ගෝරස ඇයි තව කියා ගන්න ගියේ දැන් කාලේ නම් ගත වුණාද භවනා තේස්තය ගත වෙනවා ඊළඟට තියෙනවා <clears throat> ධර්ම දේශනා සම්බන්ධ සිකපද 16ක් න චත්තපානිස්ස න දණ්ඩපානිස්ස න සත්ත්‍පානිස්ස න ආවුදපානිස්ස කියලා එතන හතරක් තියෙනවා යම් කෙනෙකුගේ අතේ කුඩයක් ඉහිලගෙන ඉන්නවා කුඩේ බානකම් බණ කියන්න බෑ ලෙඩක් නැති කෙනෙකුට කරක් තියෙනවා නම් පුළුවන් මේ දණ්ඩපානිස්ස ඉන්දියාවේ තියෙන අර හතර දියන් දණ්ඩක් පාවිච්චි කිරීමක් ඒක ලෙඩකට එහෙම නෙමෙයි ඒක ඒගොල්ලෝගේ වංශේදයක් ඒක අතේ තියෙනවා නම් බණ කියන්න බෑ ඒක පැත්තකින් කියවන්න ඕනේ දැන් සත්පානිස්ස ඒ කියන්නේ කඩු කිනිසි එතකොට කපන කොටන ආවද තියෙනවනේ මේ යුද්ධ ආවුද ඒවා අතේ තියෙනවා නම් බණ කියන්නේ බෑ දැන් ආයුධ පානිස්ස <clears throat> ඒ කියන්නේ විදින දුනු ඊතල දැන් අද කාලේ දුන්න වෙනුවට ඉතින් අර තියෙනවනේ මේවා තුවක්කු වර්ග ඒවා අතේ තියෙනවනම් බණ කියන්නේ බෑ කරේ ළඟ හිටියට ප්‍රශ්නයක් නෑ ඒ නැත්තම් පැත්තකින් කියවන්න ඕන බණ කියන්නේ ධර්මගරුත්වය සඳහා. ඊළඟට න පාදුකාරූල්ලස්ස න උපාහනාරූල්ලස්ස න යානගතස්ස න සයනගතස්ස න පල්ලක්කිකා නිසින්නස්ස න වේත්ත සීසස්ස න ඕගුණ්ඨිත සීසස්ස කොහොම තියෙනවා තව එතන ගොඩක්. එතන තියෙනවා 12ක්. එතන තියෙනවා දැන් පාදුකාරූල්ලස්ස කියන්නේ ඒ මුස්ලිම් ජාතිකෝ පාවිච්චි කරන මේ මේ සෙරප් වර්ගයක් අර ලී වලින් හදාපු ඒවා තමයි පාදුක කියලා කියන්නේ. දැන් අපිත් පාවිච්චි කරන්නේ සෙරෙප්පු. ඒ කියන්නේ කුඩු කුඩ වැහෙන්නේ යටට පාවිච්චි කරන්නේ. ඒවා පාදුක. ඒවා කෙනෙක් දරාගෙන ඉන්නවා ගිලම්කමක් නැහැ. එදන් ඒවා ගලවන්න ඕන වන කියන්නේ. නේ උපාහන රූලස කියන්නේ සපත්තු. උඩ පය උඩ පැත්තට පැහැනේව. අඟලනේව සපත්තු. ඒවා දරාගෙන ඉන්නවා නම් වන නිකේම සුදුසු නෑ ගලවන්න කියන්නේ. ඉතින් අපි මීරිගම ගුරු විද්‍යාලයේ භාවනා පන්තියක් කරන කාලේ 77 අවුරුද්දේ ගොඩාක් බණහන් දෙක්කාසු වුණා ගුරුවරුම. එදින 100කට වැඩි. ඉතින් මම ඉතින් වටපිට බැලුවේ නෑ මගේ ආශ්‍රමයේ මම වඩලා මට සද්ද ඇහෙනවා මේ පාවහන් වල සද්ද අර දිම ඇතිල් වෙනවා. මං ඉතින් කිව්වා මේ මට නම් අද බණ කියන්න අකපාය එකිනෙක හරි පාවාන් ගලවන්න කියලා. පස්සේ ඔක්කොම ගැලෙව්වා. ඉතින් කාරණේ දන්නේ නැහැ නේද? ඉතින් මේ සිමෙන්ති පොළවේ වැඩි ඉඳා ගන්නම පාවන්න නැතුව මම ඉතින් කෝරලා දුන්නා ඊට පස්සේ දන්නේ නැති නිසා. මේගොල්ලෝ දන්නේ නැහනේ. ඊළඟට න යානගතස්ස දැන් ඔන්න තමන් බිම ඉන්නවා. කෙනෙක් යානාවක ඉන්නවා. යානාගෙන ඉස්සර තුන සීකා ඒ වගේ දාද කාලනත් දැන් කෙනෙක් වානා වාඩිලා ඉන්නවා තමන් බිම ඉන්නවා දේශකයා කවුරු හරි කිහියෝ පැවිදි හෝ ඒකට බිම දෙගෙන යානා වෙන කෙනෙකුට බණ කියන කැපෙන්නේ නෑ සායනගතස්ස දේශකයන් වාසේ වාඩි වෙලා හරි හිටගෙන හරි ඉන්නවා අහනේ කෙනා නිදාගෙන ඉන්නවා දිගාවෙලා ඒත් බණ කියන්නේ කැපෙන්නේ නෑ පල්ලාපිකා නිසින්නස්සේ ඒ කියන්නේ අර මං කියන්නේ මෙහෙම අකුවට බැඳගෙන ඉන්නවා නම් කෙනෙක් එයාට බණ කියන්න බෑ. එයාටගෙන් ඒක අස් කරන්න ඕන නැත්නම් නිසැරට වාඩි කරවා ගන්න ඕන. ඒ කොහොමද ඒ කියන්නේ දැන් මේ සමහර අර වාඩි වෙන්න බැරි ඇත්තෝ මෙහෙම තියා ගන්නවානේ අද්දෙක. <laughs> අන්න අර මේ නේ <laughs> ඒකෙන් ඒකට කියන අතින් අක්වාට බැඳ ගැනීම කියලා. අතින් අත්ත පල්ලත්තික. දැන් ඒ හැර තවර මගේ දුස්ස පල්ලත්තිකා කියලා මේ රෙදිපටිනුත් මම බැඳ ගන්නවා. ඒ දෙකම කැප නැහැ. ඒක තියෙනවා නම් ඒක නිසැරට වාඩි කරවා ගන්න ඕනේ. දැන් වේතිත සීසස් සමහර ජටා බැඳගෙන ඉන්නවනේ අර අර සික් ජාතිකයෝ වගේ ජටාව තියෙනවා නම් බෑ. <laughs> ඈ එහෙම තියෙනවා ඉතින් ඒක බනහන වෙලා නෙමෙයිනේ. ආ එන අදින් පස්සේ අදින් පස්සේ කරන්නේ ඒක තමයි නොදන්නකමනේ කලින් කියලා දීලා නැහැ ඒකත් එක අසංවරකම නේද ධර්ම අගෞරවය කියනවා ඊළඟට නෑ ඕගොල්ලෝ ශේෂාසාර මුස්ලිම් අමලාගේ වහගෙන ඉන්න එක ගිලංකමක් තියනවා නම් වරදක් නෑ ගිලංකමක් නැතුව ඊළඟට නෑ තමා නිසීදිත්ත ආසන නිසින්නස්ස. දේශකයා බිම වාඩිලා ඉන්න. අහනේ කියලා උඩ පුටුවක ආසනයක ඉන්නේ කපනවා. දැන් නීච ආසන නිසීදිත්ත උච්ච ආසන නිසින්නස්ස. දේශකයා පහත් මිටි ආසනයක ඉන්නවා. අහනේ කියලා උස ආසනයක ඉන්නේ ඒක කපනවා. දැන් පිපීම පිටෝ නිසින්නස්ස. දේශකයා හිටගෙන ඉන්නවා. අහනේ කියලා වාඩිලා ඉන්නේ ඒක කපනවා. අර ඉස්සර බෝධිසත්ව කතාවක තියෙන එක කියලා දෙන්න දෙවුණා. ඊළඟට නෑ පච්චතෝ ගච්ඡන්තෝ පුරතෝ ගච්ඡන්තස්ස දේශිකයා පස්සෙන් යනවා ඉස්සරන් යන එකනට බණ කියන්න බෑ නෑ උපතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස්ස දේශිකයා මේ කුඩා පාරෙන් යනවා අනිත් එකන හොඳ පාරෙන් යනවා එහෙනම් දේශනා කරන්න බෑ ඒකට මම කියන්න ගිය අර කතා වස්තුව ඒකත් මේ කුඩා දරුවන් දුරන් කියලා දෙන්නවත් නෑ එකක් අපේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම මේ දුප්පත් කෙනෙක් වෙ ඉපදලා තිබුණ එක ආත්ම භාවයක රටේ සමදිව. ඉතින් තමන්ගේ බිරිඳට මේ දරුවෙකු ලැබෙන්න ඉන්න කාලේ අඹ කණ්ඩ ආසාවක් ඇති වුණා. ඉතින් අඹ නෑ අවහරේ කාලේ. පස්සේ ඉතින් මේ බිරිඳ කිව්වා අනේ කොහොම හරි මට අඹ ගෙඩියක් හොයලා දෙන්න රජුරංග වර නම් ඕක ඇතිමයි කිව්වා. ඉතින් මේ මිනිස්සයා ඉතින් හැන්දෑවේ දැන් උදේ ඉවත් එහෙම මේ අහුවෙනවනේ. හැන්දෑවේ ගියා කවුරුත් කාටවත් නොපෙන්න රජ උයනට. මේ බෝධිසත්වය. ඉතින් ඉතින් අමාරුවෙන් අඹ ගහකට නැංගා. උදේ පාන්දර වෙනකම් බැරි වුණා. ඒක එක තැනවල අතක ගාලින් ඇහැඳ පේන්නේ. ඉතින් මේ සංසාරේ ස්වභාවය. අර හිත සතුටු කරන්න ඉතින් කොහොම හරි මහන්සි ගත්තා. එළියෙන් සම්නිද්දක් නැහැ. ඉතින් අතු අස්සේ මේ අතක ගායි හිටියා. ඒතකොට <laughs> උදේ පාන්දර බ්‍රහ්ම මුහූර්තයේට සජ්ජිරුවයි අග්‍ර පුරোহিতය ආව මේ গুপ্ত විද්‍යාවක් රජුරන් දුගන්නන්න. අප්‍රසිද්ධව කියලා දෙන්නේ. හරියටම ගමවල වාඩි වුණා. <laughs> දැන් මේ බෝසතුන් වහන්සේ ඉහෙල ඉන්නවා. හැබැයි උන්වහන්සේ හරියම බුද්ධිමන්තයි. ඒ ජීවිතයේ අධ්‍යාපනය ලැබලා නැහැ. නමුත් සසර ගේන ඥාණය තියෙනවානේ. ප්‍රඥාව තියෙනවා. ඉතින් බැලුවාම පූජිතයා මිත්‍යාසනයක සජ්ජුරු උස්සාසනයක. පස්සේ මේක දැන් නොකිය හිටියොත් ඒකත් පාපයක්. <laughs> කියන්නේ ගින් ගහදියේ බැස්සොත් වරදක් වෙනවා. ඒක නිසා දැන් මොකද කෙරේ මෙම හරහට තිබුණු අත්තක කෙලවරට ගියා. කෙලවරට ගිහිල්ලා පනින්න පුළුවන් ප්‍රමාණය සලකලා අඹාත්තේ එල්ලිලා පැන්න. පනින ගමන්ම කාරණේ කිව්වා. සබ්බ මෙදන් චමරිගතං කිව්වා. අපි ඔක්කොම වැරදි කරුවෝ කිව්වා. මොකද ඉතල තමන්ගේ වැරද්ද කිව්වා. මම මගේ බිරිඳගේ බලවත් ඇවිතිල්ලෙට මේ අඹහොරකම් කරන්නා. ඒක මං කරන වරද මගේ පිළිගන්නවා. මේ පුරෝහිතයා දැනුමුතු කෙනෙක්. ඒ මිනිස්සු ඔක්කොම දැනගෙන තමන් ගුරුවරයෙක් හැටියට මේ වෙලාවේ තනිය ඉඳලා ගෝලයා උසාසනික වාඩි කරන උගන්වනවා. ඒක වැරදි. ඒකට ඉගෙන ගන්න රාජ්‍යරෝ දැන් මේලා ගෝලයෙක්නේ. ආචාර්ය කෙනෙකුගේ ගෝලයෙක්. එතකොට රජ්ජුරෝසේ ඉඳගෙන වාඩි වීම යංගගෙන මේ ශිල්පය ගැනීම වැරදි. තුන් දෙනා වැරදි කරුවෝ කිව්වා. පස්සේ පුරෝහිතයාගෙන් කලබල වුණා. එයාට මේ මදිකම දැන් එයානේ උපදේශකයා. එයාම අයියා මං වැරදි වෙන්නේ ඇයි? තමුන්නාස වැරදි. තමුන්නාස මේ දැන් ගුරුවරයෙක්. දැන් රජුරන් උගන්වන්න ආපු එක්කෙනා තමන් මිත්‍යාසනක වාඩිලා ඉන්නේ. ඒතකොට මම රජුරන් යටට ජීවත් වෙනවානේ. ජීවත් වීම වෙනයි. ධර්මයේ ශාස්ත්‍රයේ ශිල්පය වෙනයි. දැන් ශිල්පය දෙනකොට දෙන්න ඕන තමන් උසාසනයක වාඩිලා දෙන්න ඕන. පස්සේ රංජිරුව නිහඬ වෙදගෙන තේරුම් ගත්තා. තේරුම් අරගෙන කිව්වස් මෙයා වැරදි කාර්යයක් මට කිව්වනම් මම ඕක ඉන්නේ නැහැ නම. <laughs> අර කියලා දෙන්න බෑ ඉස්සරේ. <laughs> කියලා මේ මිනිස්සයා තනතනින් අස් කරා. පස්සේ මොකද කියන්නේ බෝධිසත්වෝ පූජිතකමල තියාගන්න. ඇයි මේ දුක්පත් වුණත් මනුස්සයා කොච්චර ඥානවන්තද මේ වෙලාවේ කියලා. අර එතනක් තියෙනවා අබුද්ධෝත්පාද කාලයේ පවා අර ධර්ම ගරුත්වයේ තියෙනු නේද? දේශකයන් වහන්සේට ගරුත්වයේ තියෙනු. දැන් අර අහලා තියෙනවද සාමාවතය ඇතුළු පිරිස මේ 500ක් දෙනා බණ පිළිවෙත ඒ කියන්නේ Tamanda මල් ගේන සේවිකාව කුජ්ජුක්තරා. කුජ්ජුක්තරා මල් ශාලාවට ගිහිල්ලා මල් ගෙනාවා. හැමදාම ගේනවා ඉතින් මල්. එදා එනකොට මල් දෙගුණයක් ගෙනාවා. ඉතින් එහා මොකද අද රජුල වැඩිින් සල්ලි දුන්නාද? නෑ නෑ හැමදාම දෙන්නේ කහවණු 8ක්. මම හැමදාම කහවණු 4ක් අතේ තියන 4කටයි ගේන්නේ. ඉතින් අද මොකද 8කට ගෙනාවේ? අද මම වංචා නොකරන ධර්මයක් අහගත්තා. මොකද්ද මොකද්ද? මේ විදිහට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඇසුවා. මං අදින් පස්සේ කවදාකවත් පන්සිල් කඩන්නේ. ඒකට මිත්‍යේ සෝවාන් වෙලා. නිකම්ම නෙමේ සිව්පිලිසිමියා ඥානලාභිය සෝවාන් වෙලා. පස්සේ තින් සාමාත්‍යතුළු පිරිස බොහොම පුණ්‍යවන්තයි නෙත්තු කිව්වා අනේ මේ මෑණීන් අපට කියලා දෙන්න මොකක් දේබන් අපට යන්න අවසර නැහැ නෝයි. බනහන්නේ. එහෙමනම් මේ බණ කියන්නේ මං වාගේ කෙනෙකුට මෙහෙමනම් බෑ. මං හොඳට නාවන්න ඕන, සුදු අඳවන්න ඕන, උස් ආසනයක සලසලාම වාඩි කරවන්න ඕගොල්ලෝ මිටි ආසනින්ද ඕන. ආහන හොඳයි කිව්වා. පස්සේ ඉතින් ඉක්මනින්ම ආසනයක් හදවලා මේ කුජුත්තදා උසුමුද පැනින් නාවලා සුදු අඳවලා අර උස් ආසනේ වාඩි කරවලා විසෝර ඔක්කොම බිම වාඩි වුණා. මාලිගා බිම. ඉතින් බණ කිව්වා. බණ කියනකොට ඉතින් ඒ බණ අහගෙන ඒ 500ම සෝවාන් වුණානේ. උජුතර අර බලන්න ධර්මයේ දන්නේ කෙනානේ 1600. gedara වැඩ කරන 1600 ධර්මගරුත්වයෙන් ධර්මයට සැලකුවේ ඇති. කොහොම තියෙනවා. <clears throat> ඊළඟට දැන් ඔතන කියන ධර්මදේශනා ගැන සංවර සීල 16ක් කියවුණා. තව අගවට තියෙනවා තව කරුණු තුනක් එකක් අවතුම් පැවතුම් ගැනයි. <clears throat> ඒකනේ න හරිතේ අගිලාන උච්චාරං වා පස්සාවං වා පරිස්සාමි. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ඉතින් බෞද්ධ පින්නතුන්ලත් වටිනවා. දැන් හරිත කියනවානේ හරිත කියන්නේ තනකොළ, ගස් පැල ඇති. ඒවට මල මූත්‍ර දැමීම සුදුසු නෑ. ඒක සතුන් ඉන්නවනේ. ඒ සතුන්ට හානි නිසා. ඊළඟට නේචිතෝ අගිලාන උච්චාරං වා පස්සාවං වා කේලං වා පරිස්සාමි. එතකොට හිතගෙන නෑ හිතගෙන මේ හිතගෙන මේ කැසිකිලි වැසිකිලි යාම සුදුසු නෑ. ඊළඟට මේ හරිත වර්ගවල මල මුත්‍ර කෙල හොඳන්නේ යුතුයි. ඊළාටන උදේකේ ආගිලාන උච්චාරංවා පස්සාවංවා කේලංවා කරිසා. වතුරේ පරිභෝගයට සුදුසු වතුරේ පරිභෝග කළා හෝ නොකළා හෝ පරිභෝගයට සුදුසු වතුරේ දැන් මූදු වතුරේ නෙමෙයි. පරිභෝගයට ගන්න සුදුසුයි කියන වතුරක ඔය මේ මල මුත්‍ර කෙල ආදී නොදැමිය යුතුයි. වශයෙන් ඒ අවතුම් පැවතුම්. කොහොම කියනවා අවතුම් පැවතුම් පිළිබඳ සේකියා 29යි ආහාර පාන ගැන පොදුරේ 30යි ඒ ඔක්කොම 59යි ධර්ම දේශනා ගැන 16යි 75ක් ඉන්නවා 75යිනේ ඔක තමයි පංච සත්‍යදි සේකය දැන් ඔතකින් කියවන ඇත්තට අපේ පැරණි බෞද්ධයෝ හුඟක් අනුගමනය කරනවා නේ. අපිට ඉස්සර කුඩා කාලේ කියලා දෙනවා මෙහෙමයි, අනන්නේ මෙහෙමයි කෑම ගන්න කියලා දෙනවා. ඒවා අපේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අපේ බෞද්ධයන් අතර තියෙන්නේ. සමහර දේවල් තින් අමතක වෙනවා. නමුත් ඒව අනුගමනය කරනවා නම් ලොකු සංවරයක්. සංවරයක්. කන්න ඕනේ. හ්ම් හ්ම්. ඔව් ඔව්. ආ සතුන් වාගේ කොහෙද දැන් අර එකට කනවා හා හා හා තියෙනවනේ හ්ම් ඒක සාත්‍ය දන්නවද ඒ කියන්නේ දැන් ඔය ඉංගලන්තෙන් ලාපු කාණ්ඩෙනේ ඉංගලන්තෙට අපේ බෞද්ධ ආభాෂය ලැබුණානේ ඒක තමයි ඒගොල්ලෝගේ නීතිය පවා අපේ විනය නීති අනුව කරලා තියෙන්නේ ඒ එහෙන් ආපු අයනේ ඒ නිසා හුඟක් දුරට අනුගමනය කරන ශිෂ්ටාචාරය ඒවට කියනවා අර සාරුප්‍ය කියලා සාරු කියන්නේ සුදුසුකම් <clears throat> සුදුසුකම් දැන් එතකොට අනික් කාණේ තමයි දැන් අර මුලින් ගාථාවලින් කියවුණානේ දැන් අපි ප්‍රතිපත්ති පුරණ කාලය තුල විශේෂයෙන් ඇස සංවරේ, කන සංවරේ, නාසිකාව සංවරේ, දිව සංවරේ, කාය සංවරේ, වචන සංවරේ, හිත සංවරේ ඉතා අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන්නේ දැන් මේ කීප සංවරවලටත් අවශ්‍ය වෙන්නේ සතිය. සතිය. මේක සතියෙන් තමයි සංවරය පුරුදු කරන්න පුළුවන්. සතියේ නැත්නම් සංවරය පිහිටන්නේ නැහැ. සංවරය කැඩෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක මේ මේ සතියෙන් කළ යුතු දෙයක් බව විසුදු මාර්ගයේ උගන්වනවා. ශික්ෂාපද රැකීම සද්ධාවේ. ඒ වගේම දොරටු ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සිහියේ. ආජීවයේ සංවර කර ගැනීම වීරියේ. සිව්පසය ගැන නුවණින් කටයුතු කිරීම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂාව කිරීම ප්‍රඥාවෙන් ඔය තියෙන ශ්‍රද්ධා සාධන සති සාධන විරිය සාධන ප්‍රඥා සාධන කියලා සතර සංවර සීලය ශික්ෂාපද රැකෙන්නේ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරගන්න සිහියෙන් සිහිය නැත්තම් ඉදurang සංවර වෙන්නේ නැහැ එතකොට දැහැමි ආජීවයක් කරන්න පුළුවන් වීර්යය පිරි නැත්නම් ධාර්මික පැත්ත හිතන්නේ අනික ගන්න ආහාර පාන සිව්පසය නුවණින් කරන්න ඕන ඒක තමයි ප්‍රත්‍යසන්නිසල සීල. ඒකට ඥානෙ ප්‍රධානයි. ප්‍රඥාව. දැන් අපි දාන ගන්නවට ආහාර ප්‍රත්‍යේක්ෂා කරන්නේ. ආහාර දැන් චීවර හරි ඇඳුම් හරි ඊළඟට වාඩින්න මේ ආසන ආදි දේවල් ඊළඟට ආහාර මේ ඊළඟ පස જાති. එහා මේකක්ම ප්‍රත්‍යේක්ෂාවෙන් ගන්නට ඕනේ. අපි ඉතින් හුඟක් දුරට ඒවා මේ පුරුදු කරලා තියෙන බොහොම ගැඹුරට ඒව දැන් කියන්න ගියොත් බය වෙනවා. <laughs> වෙලා ඕ නෑ නෑ එහෙම නෙමෙයි කියන්නේ. <laughs> ඒ ඒක වඩා ආරක්ෂාවටයි. ඒ වඩා ආරක්ෂාව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔය ගිහි පැවිදි හැමෝම වන්දන ක්‍රමය නෑ ඒක නෙමෙයි. අභිවාදනය කියන්නේ පසඟ පීඨවා වැඳීම. පසඟ පීඨවා වැඳීම. දඬු නමස්කාරය හැමෝටම නියම කරලා නෑ සමහරු කරනවාම. ඒක නීතිගත එකක් නෙමෙයි. නීතිගත වන්දනා තමයි පසඟ පීඨවා වැඳීම. ඒකට කියලා තියෙනවා ඉස්සෙල්ලා මෙහෙම හිටගෙන දොහොත් මුදුන මේ මේ තියා අංජලි කර්මය කළා වැඳලා දෙපය අල්ලලා වඳිනවා. තුන් සැරයක්. පසඟ පීඨව වඳිනවා. ඒක බුද්ධ කාලේ වන්දනාව. ඒ නිසානේ අර වන්දනා නොකළ යුතු වෙලාවක් කියන්නේ. දැන් නිදාගෙන ඉන්නවා නම් එහෙම වඳින සහන. වාඩිලා නිදාගෙන ඉන්නවා නම්. එහෙම නැත්නම් මේ ආහාර ගනිමින් ඉන්නවා නම් නැත්නම් වෙන වැඩක දිලා ඉන්නවා නම් එහෙම වෙලාවල අර පාලන ගියොත් එම කලබල වෙලා කරදරයක් වෙනවා. <laughs> ඉතින් දැන් අපේ සිංහල රටේ දැන් ථේරවාද බෞද්ධ රටවල් වලයි පාලා වඳිට දෙන්නේ නැත්තේ සංවරයක් අසංවරයක් කියනවා ඒක සමහර විට. දැන් ඉස්සර කාලේ දැන් ඔන්න කාන්තා පක්ෂයේ භික්ෂූන්ගේ පාලා වඳිනවා. එතකොට භික්ෂූන්ට සැකයක් ඇති වුණා අපට ආපත් වුණා දුක් කියලා. බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්න එකට විනය නීතිය පෙන්නවා මහණෙනි සදහවත් මව්වරු නැත්නම් කාන්තා පක්ෂයේ අය වඳිනවම එල්ලෙන්න තුයෙන්නේ. ඒ කියන්නේ මේ ඒ ඒක අමුතියෙන් කපය හොල්ලන්නේ නැතුව හිටියොත් ආපති වෙන්නේ. එහෙම කියලා කියනවා. නමුත් අපේ සිංහල රටේ විනයගරුක භික්ෂුන් වහන්සේලා කියන්නේ අල්ලන්න දෙන්න එපා. ඒක ආපති වෙනවා කියලා. ඒ ප්‍රවේශම සඳහා. නැත්තම් Taman හරියට හෙල්ලෙන්නේ නැතුව හිටියානම් ආපති වෙන්නේ. එහෙම කියලා කියනවා. එතකොට ඒ නිසා වන්දනාවේ නියම ක්‍රමයේ තමයි දැන් ඉතින් බම්බයක් හරි සමීප වෙලා හරි මේ පසඟ පීඨුව වැඩිම. දැන් බොහෝ දෙනා ඒක දන්නේ නැති නිසා කරන්නේ නැහැ. පසඟ පීඨුවා කියන්නේ මොනවාද? ඔව් ඔව් දෙදන දෙවල මේක නළල වීම පිහිටුවා වඳීම. ඒක තමයි අදුවාදන කියන්නේ. අර අභිවාදෙත්වා උක්කුටිකන් නිෂේධාපෙත්වා යාචි සම්බෝ කියලා එහෙම තියෙන වෙන්නේ නේද? දැන් සමහර විට සාමාන්‍යයෙක් කෙනෙකුට සිල් දෙන්න වෙනවනේ. හිත අභිවාදනය කරනවා. ඊට පස්සේ උක්කුටුකෙන් වාදලවන සිල් ඉල්ලන්න. උක්කුටුක කියන එක හැමෝටම බෑ. උක්කුටේ කියන්නේ මේ මේ විලිමු දෙක ලං කරගෙන ඇඟිලි වලින් ඇඟිලි වලින් පොළොවට ස්පර්ශලා මේ අත් දෙක මෙතන තියාගෙන වැඳියේ. එතකොට පොළොවට කකුල් දෙක මේ සමබරට කියන්නේ මේ විලිමු ගෑවිලා නැහැ. ඒක තින් ඉස්සර නම් අපි පැය ගණන් හිටියා දැන් නම් ඉන්න බෑ. දෙන්නම් නම් කොල්ලම ඕන. ඒ කුටු කාසනේ. දැන් අපි සිල් ගන්නකොට ලංකාවේ පුරුදු කරනම සිල් ගන්නකොට සමාරයේට දැන් විනය නීති අනුව මේ උපසම්පදාවේදී එතකොට සාමනීර භූමියේදී උපාධ්‍යා ග්‍රහණයම තියෙනවා. ඒවා කරනකොට උත්කුටකින් ඉන්න ඕන. එතකොට ආපස්සේ දේශනකොට දින උත්කුටකින් ඉන්න ඕන කියලා. ඊළඟට මේ එසේ දැරියට තමයි දන ගහගන්නේ. <clears throat> ඊළඟට පසඟ පීඨ වැඳීම තමයි අභිවාදනය කියන්නේ. පුළුවන් විදිහට පෙන්වන්න. ඔව් අත් දෙක තමම එස නල්ල පැත්තට ගත්තර කමන්න බිම තියාගන්න. අත දෙක දිග ඇරලා. නෑ නෑ නෑ ඔව් නෙමෙයි. මේ මෙහෙම. අද්දක බිමට තියන. ආ නෑ හරි. ඈ? වැලිමිට ගෑවෙන්න ඕනේ. වැලිමිට ගෑවෙන්න ඕනේ. දැන් යමක් අපි දැන් අපි හිතමු දැන් තායිලන්තයේ රජුරෝ සංඝයාට දාන පිළිගන්නවා දන ගහලා ගිහිල්ලා. එකක් පිළිගන්නලා පසුබිමට වඳිනවා. අයත් එකක් පිළිගන්න වඳිනවා. එහෙම වෙලාවේදී අත මෙහෙම තියන්න මෙහෙම තියන්න ඕනේ. දැන් යම්කිසි දාන වස්තුවක් නැවත අල්ලන්න තියෙනවනේ. නැවත දාන වස්තු දැන් එක දාන වස්තුවක් පිළිගන්නවා වැන්දා. අයත් නැගිටලා දාන වස්තුවක් පිළිගන්නවා වැන්දා. එහෙම වෙලාදී අත් දෙක මෙහෙම තියුවොත් දුවිලි හරි පොළවේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවනේ. ඒ නිසා මෙහෙම තියන්න කියනවා. අන්න ඒක තමයි වැදගත්. එතකොට ඒ ඒ අවස්ථානුව අනිත්‍යලා මෙහෙම කියලා වදිනවා. පත්ක දේවද නැත්නම් පැදුරෝද මෙහෙම කියලා. පළසෝද කියලා වදිනවා. ඒක නිසා තමයි වැඳීමේදී මේ යමක් එලා ගන්න කියන්නේ. <coughs> ඒකෙන් ආනිසංශ කුඩා දරුවෙකු කොට හතර වැඩි හිටියන්ද පහයි. <coughs> ඒ ආයු වන්නෝ සුඛං බලං කුඩා දරුවෙකුට. වැඩි හිටියෝ නෝනින්නේ කරන්නේ. ඒක ආයු වන්නෝ සුඛං බලං ඥාන. ආනිසංශ පහක් ලැබෙනවා. දැන් ඒකට ඇති වෙනම් අපි වැඳීම ගැන එක ප්‍රශ්නයක් අහනවා. <coughs> ඒකටත් උත්තර ලැබුණා මම නැගිටිනවා. ඒ කියන්නේ අපි වන්දනා කරන්නේ මක් නිසාද? ඔව්. ඔව්. මානෙ තුලින්. හරියටම හරි. නිහතමානී වෙන්න. නිහතමානී වෙන්න වඳින්න ඕන තැන තමයි ඉස්සලා තෝරගන්න ඕනේ. යම් කිසි කෙනෙකුට වැන්දොත් මගේ මාන්නය ඒ අත ගන්නවනම් වඳින සුදුස්සෙක් නෙමෙයි. මගේ මාන්නේ ගන්න මගේ මාන්නේ පොළොවටම දාන. දැන් බුදුරජාණන් වහන්සේට කොයි කෙනෙක් වැන්දත් රජ කෙනෙක් වැන්දත් සද්දෙවිඳ වැන්දත් මාන්නයක් ගන්න නැහැනේ. උන්වහන්සේ නිහතමානීනේ මාන්නේ සම්පූර්ණයෙන් නැති කළනේ. ඒතකොට උන්වහන්සේ වන්දනීයයි. උන්වහන්සේගේ පාමුලාපයෙන් වඳිනවා මේ සංසාර දිගෝ කලක් පතන් මා මහ මෙරමෙන් උස්සගෙන ආපු මාන්නේ එතන තියෙනවා. ඒතොර නිහිතමානී වෙනවා. නිහිතමානී වීම තමයි එතන ඇත්තට ආචාර සීලය. ඒතොර සීලයක් පිරෙනවා වන්දනාව කියන එක ආචාර සීලයක්. චාරිත්‍ර සීලයක්. ඒකම සමාගයේ සිටේ නිහිතමානීකම පිහිටෙනවා. ඒක තමයි මේක ප්‍රධාන ආනිසංශය. ඊළඟට අනිත් කාරණේ නිරෝගී වෙනවා. වඳින්න වඳින්න නිරෝගී වෙනවා. මේ ළඟදී එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ අවුරුද්දක වදාගේ ඉස්සර මේ අවිස්සවෙල පැත්තේ ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානක ස්වාමීන් වහන්සේ නමක් මාහෝ මෛත්‍රී කියලා. ඉතින් මට කිව්වා දවසක් ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඉස්සර සිං අමාරු තීන සමාරු තිබුණා. දැන් මට සනීපයි. මොකද උදේට හවසට විනාඩි 45ක්ම වඳිනවලු. කොහොමද වඳින්නේ? එක එක ගුණයක වෙන වෙනම ඉසපාත් කළා වඳිනවා. අරහං ගුණයට වෙනම වඳිනවා, නව ගුණයට වෙන වෙනම වඳිනවා. ඔය චුද්දස ඥාන වලට එක එකක් ගාන වෙන වෙනම වඳිනවා. එතකොට තෙසත්තා ඥාන එක එකක් ගාන වඳින ඔහොම ගණන් කරලා බැලුවාම 137 තරක් <laughs> වඳිනවලු. එතකොට වඳින්න වඳින්න ව්‍යායාමයක් නේ. ඒකෙන් උන්වහන්සේ දැන් නිරෝගී. දැන් අර බුද්ධ ගයාවේ ලාමවරු අදිනවා ලෑල්ලක් කියන්නේ දැකලා ඇති. ඒ ලෑල්ල ගෙවිලා තියෙන සමහර ඒවා වැඳලාම. ඒ මෙහෙම දිගා වෙලා වදිනවා. වඳින්නේ මේ නාගුණ වැලක් අතේ තියාගෙන. ඒක එකක් එක සැරයක් ඇඳලා එකක් වින් කරන එක ඇටයක්. 108 වරක් වදින එක හුස්මට. දෙට දාඩිය දාලා. ඉතින් ඒකෙන් ඒ ඇත හරිය නිරෝගීනේ. ඒ වාගේ වන්දනාවෙන් කායික නිරෝගකම ලැබෙන නිසායි ආයු වන්න සුඛං බලං ලැබෙන්නේ. ඒකයි නිරෝගකම ලැබෙන වන්දනාවෙන්. එනිසා මේ ඒ අනිසංස රසක් ලැබෙන්න හේතු වෙන අභිවාදනය. ඒකට දැන් ඔය කාරණා ගැනත් අපි මතක තියාගමු. ඉතින් කාය සංවර, වාක් සංවර, මනෝ සංවර කියන මේවා අපි කාට කාටත් තියා දෙන්න වටිනවා. එතකොට දැන් අපේ සීලයම අපට සංවර සීලයක් වුණා. දැන් අපි හොඳ සංවර වැඳගෙන ඉන්නවා. සංවරව වාඩි වෙනවා. සංවරව කතා කරනවා. සංවරව ඉරියව් පවත්වනවා. එයින් අපේ සීලයක් පිරෙනවා. සංවරය කියන එක සංවර සීලයක්. සංවර සීලය නිසා ශික්ෂාපද ආරක්ෂා වෙනවා. දැන් මම හෙටවදේ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සංවර සීල පහ. අද දැන් කියන්නේ කිව්වොත් ඊළඟට වැඩසටහනට බාධා වෙනවා. දැන් අපි සමාදන් වෙන ශික්ෂාපදයක් පාසා සංවර සීල පහක් බැගින් ලැබෙනවා. හැබැයි හේතුවදී සමහරුන් දෙන්න වෙන්නේ නැහැ නේ. නමුත් ඔව්. දැන් මහසිත වඩාර වෙලා ගතේ නම් දැන් උච්චාසානි කියන්නේ පමණට වඩා උස් වූ උස් පමණට වඩා කියන්නේ බුදුරජාණන් වහන්සේ නියම කරලා තියෙන අට්ඨංගුල පාදකං සුගතංගුලේනි කියලා නීතියක්. අට්ඨංගුල පාදකං සුගතංගුලේනි. දැන් අඳක් පුටුවක් වැනි දෙයක් පදනකොට සුගත් අඟුලෙන් අඟල් 8යි. සුගත් අඟුලෙන් අඟල් 8යි කියන්නේ දැන් අඟුල් කියන්නේ මේ ඇඟිල්ලක පළල. කෝදුවඟ නෙමෙයි. දැන් මෙහෙම ගත්තාම අඟල් 4යි. සුගත් අංගල කියන එක අපේ අංගල් තුනයි. සුගත් අංගල කියන්නේ මෙහෙම අංගල් තුනයි. එතකොට සුගත් අංගල් 8 වරක් 3 24යි. මෙහෙම අංගල් මෙහෙම අංගල් 24යි කියන්නේ හරියටම වියත් දෙකයි. දැන් අපේ වියතට ඕන මෙහෙම අංගල් 12ක්. මෙහෙම ඇඟිලි අංගල් 12ක් යනවා වියතට. සාමාන්‍ය කෝදු අංගල් 9යි. එතකොට ඈ වඩු වෙන වඩු වෙන ඒක තමයි. ඒක තමයි. එතකොට සාමාන්‍යයෙන් අඟුල් අපේ අඟුල් අඟල් කියන්නේ ඒකට අඟුල්. අඟුල් නෑ මේ මේ මං කියන්නේ දැන් 24ක් ගියානේ. ඒ 24 නම් ඒ අඟුල්. එතකොට කෝදු අඟල් 18. එතකොට යන්නේ කොහමද? ඈ රියනයි රියනයි. රියනයි. ඉතින් රියනක ඔසගන්නේ මේ විත්තමින් යට. දැන් මේ තියෙනවානේ මේ පුටුව මේ විත්මෙන් යට කකුල තමයි නියම. විත්මෙන් උඩ තියෙන දවක් ඒ වගේ මේ කුසන් ආදී යමක් ඒවා ඒක මිම්මට ගන්නෑ. ඒක උස් වෙන්නත් පුළුවන්, පාත් වෙන්නත් පුළුවන්. මේ කකුල තියෙන්න ඕනේ වැඩිම ගන්න මේ රේණයි. ඒක අඩු වුණාට කමන්නේ. ඒක වැඩි වෙන්න බෑ කෙසඟක්වත්. ඒක තමයි උස ප්‍රමාණය සැලකන්නේ. ඒ හැර දැන් වාඩි වෙන කුසන් වර්ග තියෙනවානේ මෙත්ත ආර්දේවා ඒවා තියෙනවා 21ක් අසපාසන 21ක් තියෙනවා ආස්තරණ එතකොට බුද්ධිලි මෙත්ත 21ක් තියෙනවා වර්ග ඒවා ඔක්කොම කියන්නේ මේ වෙලාවේ එයින් දැන් අද කාලේ බොහෝ සෙයින් පාවිච්චි වෙනවා නම් මේ පුලුම් ගුදුරි පුලින් කොට අන්න මහා ආසයන දැන් මේ වාගේ දේවල් පුලුම් නෙමෙයිනේ මම මේ සාමාන්‍යයෙන් අර එක එක වර්ග ඔව් ඔව් ඒම පුළුන් නෙමෙන නිසා ඒක උච්චා මහා සායයට වැටෙන්නේ. ඒ නිසා දැන් මේ ආසන දැන් මේවා පාඩුණා කියලා ශික්ෂාපද කැඩෙන්නේ. හ්ම් ඒකට උස ප්‍රමාණය දැන් ක්‍රීනට වැඩි නම් මේ මේ කකුල ඒක කපන්න ඕනේ. කපලා ගත්තොත් හරි. නැත්තම් අර අනිත් පැත්තට රවල ගන්න. <laughs> ඈ ඔව් ඔව් ඒක තමයි අර ව්‍යාල ව්‍යාල කියන්නේ දැන් සිංහ රූප ව්‍යාග්‍ර රූප කොටි රූප ආදී කකුල්ල තියෙනවනම් ඒවත් මහා සයන්ට වැටෙනවා ඒක උච්චාසනයේ මහා සයන ඒතර සතුම් සතුම රතු පාට ආස්තරණ රතු පාට වියන් සතු කොට්ට ඒවත් මහා සයන්ට වැටෙනවා කොහොම තියෙනවා ඒකපීත ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බැලින් සෑමදෙනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන සතු බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණං කියායුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ